දැයි කවුරුත් දන්නා පරිදි අපි අද දවසේ අවසාන වැඩපිළිවෙල අවසාන අංකය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න සහ පිළිතුරු වැඩපිළිවෙලක්. ඉතින් මෙතන ඉන්න හුඟ දෙනෙක් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නිසා හඳුනා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම සාදරව ආරාධනා කර සිටිනවා. මේ තැනට මේ පිටිසට මේ වෙලාවට ගැලපෙන සුදුසු ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් හෝ තියෙනවා නම් මේ ධර්ම මාතෘකාවක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. ඕ ලිඛිතව ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ සාර්ථක පරියන්ක භාවනාවකදී මෙනි. සාර්ථක සක්මන් භාවනාවේදී ඇඟ හිරිගඩු පිපීම, ලොමු දහ ගැන්වීම ඇති වෙනවාද කරුණාවෙන් පහදා දෙන්න. අතර මේ වර්ණගල තියෙන විදිහට මේකෙන් සඳහන් කරන්නේ මේ හිරිකඩ පිපීම් සහ ලොමුදා ගැන්වීම කියලා මේ ප්‍රීතියේ අවස්ථාවකයක්. ඉතින් ඒක සමාධිය සඳහා යන ගමනේදී හම් වෙන අතරමඟදී හම් වෙන තැනක් තමයි ඒ තමන් හිතුව පැතුව පරිදි සතිය පිහිටුවලා සමාධිය වැඩිගෙන සක්මන්ටත් බාධාවක් නැති වෙලා යනකොට මේකට කියන්නේ අපි සිංහලෙන් කියන්නේ පස්සනක් ප්‍රීතිය කියලා. ප්‍රීතිය පස් ආකාරයකට ක්‍රමයෙන් ක්‍රමයෙන් නැගලා එනවා. මේ මැද අවස්ථාව තමයි මේ ඉරිගත් පිපීම් සහ ලොමු දය ගැනීම වශයෙන් හඳුන්වන්නේ. <clears throat> එනේ කුද්ධිකාපීති, කනිකාපීති, උබ්බේකාපීති, අවසානික පරණාපීති කියන එක ඔක්කාන්තික පීති. ඒදී කනිකාපීති කියලා කියන්නේ කනික ප්‍රීතිය ඊටාම ක්ෂණිකව පහළ වෙන එක පාරට නිකන් අන්ධකාරයට ගමන් කරද්දී අකුණු විදුලියක් වැටුවා වගේ නිකන් එළි වෙලා ගිහිල්ලා හැබැයි උනේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක පාරට භාවනාවේ නිකන් උස්සලා තැරියා වගේ වෙනවා. නමුත් හැදෙන්නේ නැහැ භාවනාව. ඒ ඉන්න සතිය සමාධිය එහෙම දිගටම පවතිනවා. ඒක කණික පීතිය කියලා කියන එක චිත්තක්ෂණයක් මොකද්ද වෙලා ආයසරයක් අර හිතපු තැනටපත් වෙන හැබැයි ඒක බය එලවන දෙයක්වත් හිත ගස්සන දෙයක්වත් නෙවෙයි මංගල ලක්ෂණක් විදිහ තමයි පේන්නේ. ඊට පස්සේ කුද්ද කාපීති කියනකොට ඔය ඇඟේ තැන් තැන් වල මස් නටනවා වගේ ලොමු දහගන්න ඉන්නවා වගේ නිකන් මයිල් කෙලින් හිටිනවා වගේ රෝමෝත් ගමනේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක හැබැයි ටික වේලාවක් පවතිනවා. අර ඉස්සලා කියපේක වහා ඇති වෙලා නැතිලා යනවා. මේක ටික වේලාවක් පවතිනවා. ඒ වෙලාවට ඒ ඒ ලොමු දහගන්නීම තියෙන තැනට හිත ගියාට ඉවරෙච්ච ගමන් නැවතත් අරමුණටම තමයි එන්නේ. ඒක මේ බාහිරේ හිත නන්නත්තර කරන එක නෙවෙයි. ඒ කුද්ධි කාපේ කියන විලාට ඊට පස්සේ ඔක්කාන්තික ප්‍රීති කියලා කියනවා මේ ඒ අර අරමුණ තියෙද්දිම අරමුණේ හොඳට විතක්ක ਵਿਚාර කියන චෛත්‍ය වැඩ කරන නිසා විතක්කය කියලා කියන්නේ අරමුණ විදින විදින වාරයක් පාසා මේ හිත වෙනේ කරන හිත ඉදිරිපත් කරන ඉදිරිපත් කරන වාරයක් පාසා අරමුණටමයි යන්නේ. එතකොට මේ යනකොට මේ අරමුණ රස විඳලමයි යන්නේ. මේ වම නම් වමේ ස්වභාවික ලක්ෂණ අත්දකලා එනවා. දකුණ නම් දකුණේ ස්වභාවික ලක්ෂණ අත්දකලා එන නිසා වමේ අත්දැකීම දකුණේ අත්දැකීමත් එක්ක කිසි පටලවිලක් නැහැ. හොඳට විචක්ෂණ බුද්ධියට තේරෙනවා මේ මගේ හිතේ තියෙන්නේ වම් පායේ එක්කෝ පතුලේ එහෙනම් වලලු කරේ එහෙනම් ධන හිසේ ඒක ආයාස කරයි, ඒක ඉබේ කරදෙන දෙයක්, උණුසුමයි සිසිලසයි කියලා ඔය වම් পায় කියන අරමුණ රස බලලා ඒකේ ධර්මෝජාව විඳගෙන ස්පර්ශ කරලයි හිතාපහුව වෙන්නේ. ඊගාවසරේ අපි කිව්ව දකුණ කියලා අර වගේම අර ඉස්සල්ලා එකේ මතකයෙන් මේක අවුල් කරගන්න නේද මේක සම්පූර්ණ අලුතෙන් ගිහිල්ලා අර විතක්කයෙන් නංවන හිත විචාර බුද්ධියක් කරලයි අපහුවේ. මෙන්න මේ දෙක හොඳට කීකරු වෙලා වැඩ කරගෙන යනකොට අර ඔක්කාන්තික වීතිය කියන කෙනවා එහි নিমগ্ন වෙන ගතියක් අරමුණ සිංහලෙන් කියන්නේ අපි මූණට මූණ දාලා හිටියා වගේ අරමුණ කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වුණත් මතුවෙන මතුවෙන ජවනිකාවට ඒ හා සමාන වේගයකින් හිත විහිදෙනවා කොච්චර වෙනස් වුණත් ඒ හැම එකක්ම වෙන්කොට දැනගැනීමේ ශක්තිය තියෙනවා ඒකට නිදර්ශනයක් වශයෙන් මේ ඒකේ උසස් මට්ටමක භාවනා කරන කට්ටිය මැනීමට උපක්‍රමයක් ක්‍රමවේදයක් වලදී කතාවක් මම අහලා තියෙනවා ඇමරිකාවල යම් ක්‍රමාණයකට හොඳට මේ විචක්ෂණ බුද්ධිය මේකට කියන්නේ මේ සම්මා සංකප්ප කියනවා පිටක්ක කියලා කියනවා එහෙම නැත්නම් ධම්ම විචේ සම්බොධ්ජංගය කියලා කියනවා එහෙම නැත්නම් කියනවා ඡන්ද විරිය මීමන්සාව කියලා එනි වගේ ಗುಣ පහකින් හඳුන්වනවා එකමයි කියන්නේ. අන්න ඒක ඉතාමත්ම දියුණුවක් ඇති වෙනවා මේ පළවෙනි මාර්ග ඥානය සාක්ෂාත් කරගුවාම අන්න ඒක ටෙස්ට් කරන්න. නිකන් සාමාන්‍ය විද්‍යාත්මක කරන දේවල් කරලා තියෙන්නේ මෙහෙමයි ඒගොල්ලෝ එක විනාඩියක් ඇතුළත ටෙලිවිෂන් කැමරා එකේ ෆොටෝ විවිධ වර්ගයේ ෆොටෝ જાති අක්කම 100ක් එක දිගට පෙන්නකට පෙන්නකට පෙන්නකට පෙන්නකට යනවා එකක් කර එකක් එකක් කර එකක් එක පොටුවක් විතරක් රිපීට් අනිත් 99ම අලුත් ඒවා ඉතින් මේ හොඳට භාවනා කරපු එක්කෙනෙකුයි නැති එක්කෙනෙකුයි දාලා බලන්න දුන්නොත් ඒ භාවනා කරපු එක්කනට අඩු ගාණ කියන්න පුළුවන් එකක් රිපීට් උනායි කියලා කොච්චර වේගෙන් ගියත් අරමුණට හිත විද්ද ගමන් ඒ අරමුණේ මොකද්ද ලකුණක් අරගෙනයි ආපහු එන්නේ. නිකම්ම නිකන් හොදලා යන්නේ. අන්න ඒක තමයි අපි මේ භාවනාදී පටන් අර ගන්නකොට කියන විචාර බුද්ධිය කියලා කියන්නේ. මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනකොට තමයි ඉදිරිපත් වෙච්ච අරමුණ කුමක් හෝ වේවා. ඒ අරමුණට හිත නැංගනම් හිත නිකන් එන්නේ නැහැ. ඒ අරමුණෙන් රසයක් අරගෙනයි එන්නේ. ඒකට කියන ස්වභාව ලක්ෂණ කියලා. ඒ ස්වභාව ලක්ෂණ ගන්න ගියාම මෙතන අපි කතා කරන්නේ සක්මණේනේ. වහම දකුණ වශයෙන් මේ කරන්නේ. නමුත් සමහර විටක සක්මණේ මැද ඉන්න වෙලාවේදී වම දකුණ බලද්දී මේ අයාල යන හිතවිලි එන්න ගන්න. තමයි දන්නවා හිතවිලි ගොඩක් තියෙනවා ප්‍රශ්නයක් නෑ වමේ දකුණ හිත යන්නේ. නමුත් මේ හිතවිලි එන්න දඟලන වගේ අපිට. ඒ වගේ හිතවිලි රාශි තියෙනවා. සමහරట్లాට ඒක දැක්කත් වමෙන් දකුණෙන් ගිහිල්ලා මේ හිතවිල්ල අර්ථයක් තියෙනවද මටද කතා කරන්න කියලා හේවලා බැලුවොත් ඇත්තටම හිතවිල්ල අර්ථයක් දෙන්න පටන් අන්න ඒ බව දැක්කත් දැන් ඇත්තටම සාමාන්‍ය වචනෙන් කියනවනේ හිත පිට ගිහිල්ලා. ඒ බව දැක්කත් දැන් දැනගත්ත වෙලාවේදී මගේ හිත දැන් ගිහිල්ලා තියෙන්නේ පසුබිමේ තියෙන හිතවිලි වලටයි. මේ හිතවිලි මම දැකපු නිසා, අවධානය යොදපු නිසා, හිත යොදපු නිසා මේ හිතවිලි අර්ථයක් දෙන්න පටන් ගන්නවා කියලා අරමුණෙන් පිට ගිය බව දැනගත්ත සතුට වෙනවා. හිත නන්නත් අරුණයි කියන ඉච්ඡා බංගත් වෙන්නේ නැහැ. බලාපොරොත්තු සුන්වීම වෙන්නේ නැහැ. එතකොට තමයි ඔය උද්වේග මේ ඔක්කාන්තික ප්‍රීතිය කියලා කියන්නේ එන අරමුණට නිමග්න වෙනවා. කවදාකවත් අරමුණේ සුපර්ෆිෂල් යන්නේ නැහැ. කෙලින්ම අරකට තැම්බිච්ච අලකාලයකට ගෑරුප් වෙන්නේ. ගෑරුප් වලින් අනිනවා වගේ හොඳට තියෙනවා ගෑරප්පේ දැවටෙනවා ඒ දාන වේත් එක හැටියට ගෑරප්පේ හැඩයට අලයට බහිනවා. එහෙම නැතුව ලෙසලා යන්නේ. ආනේ ඒක එනකොට අරමුණට බැස ගන්න ගතිය. ඒකට කියනවා මේ කියන ලකුණු ඉක්මවලා ගිය එක. උබ්බේකා පිළිති. ඊට පස්සේ ඔක්කාන්තික පීති කියලා එකක් එනවා. මුළු ඇඟම උස්සනවා ඊට පස්සේ. මුළු ඇඟම මුළු බත්තලියම ඉදලා එනවා වගේ. තැන් තැන් වලින් තැන් තැන් වලින් බබළු දාලා මුළු බත්තලියම ඒකවල මුළු ඇඟම මසාජ් කරනවා වගේ එන්න බෑ ඊට පස්සේ තමයි පරණ පීඩි කියන එක උතුරලා දැක්කෙන්න ගන්න. මේ මේ දරන්න කරන්න බැරුව යනවා. ගහවිලා හුස්මල්ලන්න බැරුව යනවා. උතුරලා දැක්කෙන්න යනවා. අනේ ඒ කියන්නේ හොඳටම හිත භාවනා කර්මාන්තය කර්මාන්තේ හුරු බූටි වෙලා සූර වෙලා එනකොට ප්‍රීති මට්ටම් සමහරකට පහම එක දිගට ඉන්නේ අර මුල් දෙක කුද්දක ප්‍රීති කණික ප්‍රීති කියන දෙක සාමාන්‍ය කියනවා ප්‍රමෝදේ කියන වචනේ. තරුණ ප්‍රීතිය වශයෙන්. ඒ දෙක තියෙද්දී මේක අවුලක් නෙමෙයි භාවනාවමයි මේ නාම ධර්මයක් හැදීගෙන යනවා කියලා බය නැතුව ගියොත් තමයි ඒ තරුණ ප්‍රීතිය අඳුරගත්ත කෙනාට තමයි බලවත් ප්‍රීතියට යන්න පුළුවන් වෙන්නේ ඔක්කාන්තික ප්‍රීති පරණ මේ උද්වේග ප්‍රීති පරණ ප්‍රීති කියන තැන් වලට යන්න පුළුවන්. ඒ නිසා සක්මනේදී එන්න පුළුවන්. මේ කියන විදිහට සක්මණේ විතරක් නෙවෙයි ඕනම කෘත්‍යයකදී ඔය චිත්‍රයක් අඳින කෙනා ඒ චිත්‍රය හරියට කලාව හැදීගෙන එනකොට ඒ මනුස්සයා ඒ චිත්‍රමය ජීවත් වෙන්නේ නෑ. ඒ කැමම් බීමක් ගැන කතකයක් නෑ. එලාදී ඒ කරන හැම පින්සල් පාරකින්ම ලොකු ආත්මේ පෝෂණයක් ලබනවා. මගේ චිත්‍රය දැන් හරියගෙන යනවා කියලා අන්න ඒ වගේ තමයි ගානක් හදන කෙනාටත් ඒ ගාන හොඳට තේරුම් ගත්තට පස්සේ මෙන්න මේ ප්‍රමේය මේකට යොදන්න ඕනේ මේ සමීකරණය මේකට යොදන්න ඕනේ කියලා ඒ සමීකරණය යොදලා ගාන සුළු වේගෙන එනකොට ඒ ඒ ප්‍රීතියක් ඒ ඒ ගාහණයෙන් ලොකු ආස්වාදයක් ලබනවා එයාට ඊට පස්සේ ඒ අංශේ තියෙන ඕනේ ගානක් ඇදීමේ ආසාවක් පහළ වෙනවා අනිවා තමයි භාවනාදී සක්මනේදී එන්න පුළුවන් මේ කියන එක මේක විස්තර කිරීම සඳහා නිදර්ශන මතක් මතක් කරන්නේ ඒක සර්වඥාන්ස වැඩ ඉන කාලේ වෙන්න ඕනේ. නමුත් ඒක සම්බන්ධ වෙලා තියෙන සර්වඥාන්ස නෙවෙයි. ඒ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ නමක් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ප්‍රතිපු ස්වාමීන් වහන්සේ නමක් ළඟට යනවා සාමාන්‍ය භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් කිල්ල සාමාන්‍ය පිළිසඳර කතාවක් කරන වෙලාවේදී අර මේ භාවනා කරවූ මහා ස්වාමීන් වහන්සේට සැකයක් ඇති වෙලා අහනවා කොහොමද ලක්මන් භාවනාව කියලා. මේ ආම්දරෝ දෙනවා උත්තරයක් ඒකට මම විතර වෙලා දෙන්නේ නැහැ. මොකද ලක්මනේ ඇති වැඩක් නැහැ. ඒක නිකන් කාලේ නාස්ති කිරිල්ලක් වගේ. ඒ නිසා මම හම්බෙච්ච හම්බෙලා පරියන්ක තමයි කරන්න කියලා වගේ උත්තර දෙනවා. එතකොට අර මහා ස්වාමීන් වහන්සේට අවශ්‍ය වෙනවා කියලා දෙන්න ඕක වැඩි දුර යන්න බැරි ගමනක්. අනිවාර්යයෙන්ම සක්මන් කරන්න ඕනේ කියලා පුදුමාකාර සක්මන පිළිබඳ උනන්දු කතාවක් කරනවා. උනන්දු කතා කරපුවාම අර අහගෙන ඉන්න ස්වාමීන් වහන්සේට වැඩි කුසල ඡන්දයක් පහළ වෙනවා. ඊට පස්සේ වෙලාවක් හම්බුනොත් නම් කෙලින්ම ගිහිල්ලා මේක try කරලා බලන්න ඕනේ. සාර්ථක වෙලා කියන try කරලා බලන්න ඕනේ කියලා කුටියට යනකොට කුටියට කොට වෙන්න ඕනේ මම අද සක්මන් කරනවා කියලා අර අලුත් වෙච්ච හිතින් ප්‍රසාද හිතින් පියවර තුනක් තියෙනකොට rahat වෙනවා කියලා කියනවා. ඒ තරම්ම උනන්දුවක් ඇති වෙලා තියෙනවා මේ කරන්න. අනේ ඒ වගේ වෙලාවල මේ වගේ අර ලොමු දහ ගැනීම නෙවෙයි ඊට වඩා බලවත් වූ ප්‍රීති සුඛ පස්සද්දි ඒ தত্ত্ব පහළ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඇත්තටම අපි මේ චිත්‍ර රූපයක්ම වාගෙන ඉන්නවා භාවනා කරනවා කියලා කියන්නේ පද්ද පරියන්ගේ ඉඳගෙන ඉන්නවයි කියන එක. එහෙම නැත්නම් නිවන් දකින්න භාවනා කරන්න ඕන භාවනා කරන්න ඉඳගෙන ඉන්න ඕන කියන එක තමයි අපේ සරල සමීකරණය. ඒක බොරු. ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් උනේ ඇඳේ වාඩි වෙලා කකුල් දෙක උස්සලා කොට්ටේට පාත් වෙන්න ඉස්සර වෙලා. කිසිම ඉරියව්වක් නැහැ. ඒ නිසා මේ අපි අර ඉරියව්වක් හා බැඳලයි මේ සරල සමාන්තරව යම් යම් අද්දකීම් හිතාන ඉන්නේ එහෙම එකක් නැහැ. ඒක ආධුනිකයට එහෙම තමයි. ආධුනිකයන් සාමාන්‍යයෙන් මේ හිත කරන කරන භාවනා, ඥානින භාවනා රෙකමන්ඩ් කරන්නේ නැහැ. රෙකමන්ඩ් කරන්නේ ඉඳගෙන ඉන්න එකයි, අවදින එකයි විතරයි. මොකද අන්තිම වෙනකොට හතර ඉරියව්වෙම මේ කරන්නත් පුළුවන්. මේ වගේ අද්දකීම් මේ ඉරියව්වකට සීමා වෙලා නැහැ. Thank you. මොකද කාමයේ කියන්නේ ඒක කියන්නේ වෙන විදිහට කියන්නේ will එක will will විල් පවර් එක. නැත්නම් චේතනා. එතනදී අතර මේ කෙනා කියන වචنين අපිට කියන්නුලා මට විල් එකක් තියෙනවා මට හිතවිල්ල බලන්න පුළුවන් නැත්නම් මට ඕන ආනාපානට යන්න පුළුවන්. සක්මන් කරනකොට පියවර බලන්න පුළුවන් හිතවිල්ල බලන්න පුළුවන්. දැන් ඉන්ටෙන්ෂන් එක තියෙනවා. මට චේතනාවක් තියෙනවා ආනාපානෙම ඉන්න ඕනේ හිතවිලි එන්න දෙපා කියලා මම කන්නේ මට ඒක කරන්න පුළුවන්. මට තියෙනවා නම් ගුරුවරයා කියන දෙකම ඕන විදිහකට බලන්න සම කරලා බලන්න කියලා මට චේතනා කරන්න පුළුවන් ඒ ආනාපානසීදී හිතවිල්ල බලන්න ලැබේවා කියලා. තවත් වචනයක් දෙන්න පුළුවන් මේකට මානසිකාරය කියන්නේ. මානසිකාරය කියලා කියන්නේ ඇඩ්වර්ටයින් පවර් එක කියන්නේ. මේ යහ කොම්බිනේෂන් එක තියෙනකොට මගේ හිත යොදන්නේ කෝකටද කියන එක. ඒක නිසා මේ මේ එකක් චෛතසිකයක් වශයෙන් මානසිකාරය වශයෙන් චේතනා වශයෙන් එහෙම නැත්නම් මේ ඡන්දය විවිධ එක අපි සිංහලෙන් ඉඳන් ඡන්දය කියලා මේ එක එකක තියෙනවා ෆන්ක්ෂන්ස් වගේ. බුදුජානකයන් සඳහන් කළ දුන්නා ඡන්ද මූලකා සබ්බේ ධම්මා. අපිට මේ ලෝකේ කොච්චර දේවල් තිබුණත් අපි යමකට එල්ල කරවන්නේ හරකෙක් යොමු කරවන්න වගේ අපිව දක්කන්නේ ඡන්දේ. ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මානසිකාර සම්භාවා. හැම දෙයකම මුලපටන් අරගන්නේ ඒ තමන් පික් කරපු දෙයින් තමයි. අනසිකාණයෙන් තමයි සම්භව කරලා තියෙන්නේ. චේතනා චේතනාවත් වෙන්නම ආමිදෙන් රහ කෙනෙක් වගේ. ඔක්කොම කට්ටිය සකස් කරගෙන දිශාවකට යොමු කරන දේවල්. ඒ නිසා මේ තුනේ තියෙනවා shades of meaning සමාන ගතියක් සහ විශේෂ වෙනස් වෙන ගති. අපි මේ පොදුවේ මේ ඔක්කොටම self කියලා කියනවා. නැත්නම් ආත්මය කියලා කියනවා. මමයා. ඒ කියන්නේ මට කරන්න පුළුවන් හරිය කියලා. ඉතින් අර ඉස්සෙල්ලා ගන්නකොට අපි අරගන්නේ මේ ඔක්කොම එක මල්ලේ දාලා. මේක තමයි මගේ ආත්මය. මේක තමයි මගේ රුචිය. ඒ කියලා ගන්න. නමුත් එක එක එක පත්තු ගහලා බලනකොට මේ එක එකට වෙන වෙන ෆන්ක්ෂන්ස් තියෙනවා. ඉතින් අපි දෙන්නේ කම්බිනේෂන් එකක් දුන්නා පස්සේ මොකද්ද සිලෙක්ට් කරනවා ස්පෙක් කරන්නේ කියන එක ප්‍රීඩිටර්මයින්ඩ් ස්පොන්ටේනියස් කියලා ගන්න. නැත්නම් අපේ විල් එකට ඉඩක් තියනවද නැද්ද කියන එක. ඕකෙදී අර බර්ටන් රසල්ගේ පොතක් තියෙනවා වෙස්ටර්න් සයිකොලොජි කියලා. ඒකේ හරි ලස්සනට මම දන්නේ ඒක එඩ්ජස් කරයිද කියලා නමුත් මට අහුවෙච්ච විස්තර කිරීමේදී අහුවෙච්ච එකක් තමයි ඒකෙදී කියනවා බටහිර ලෝකේ චින්තනය හැදිලා තියෙන්නේ උඹට කියලා විල් එකක් නැහැ. දියනාස්ගේ කැමැත්ත. ඒක නිසා ඇක්වයිනාස් කියන සාන්තුවරයාගේ ළඟට එනකන් කිසි කෙනෙක් ඔය ස්ටේට්මන්ට් එක ඇනලයිස් කරලා නැහැ. සියල්ලම දෙයයන්ාන්ත සැතේ තියෙන වෙලා තියෙන සුනාමින්නේ දෙයයන්ාන්ත නිසා, බේරෙන්නේ දෙයයන්ාන්ත නිසා, මැරෙන්නේ දෙයයන්ාන්ත නිසා no will. දෙයක් ඇත්තේ නැහැ. අක්වනාස්තුමා මේක දෙයියොත් බේරලා දෙයයන්ාන්තක තියෙන මේ ප්‍රකාශය බේරලා එයා කියතුන there is a certain proportion of will. ඒක නිසා education has a meaning කියලා. ඒකෙන් තමයි යා කතෝලික මේ චින්තනයේ අධ්‍යාපන ක්‍රමයේ තැනක් දුන්නේ ඒත් එක්ක මෙයා ඒක නිසා සද්ධාව විතරක් නෙමෙයි එයාට এডুকেට් এডুকেට් කරලා එයාට හම්බ වෙනවා නම් choice එකක් ඒ choice එක හරි පැත්තට යොදවන්න කල්ලාතු එයා මේ ඉමුනයිස් කරලා තියෙනවා ආන් ඒක දුන්නාට පස්සේ මෙයා අධ්‍යාපනත් එක්ක වශයෙන් බොහොම ප්‍රසිද්ධ වුණා ඉතින් මේක දිගටම අරගෙන ගියා දැන් දෙයන්නාසික වීල් එක නැත්නම් දෙයන්නාසිකේ මේ කැමැත්ත ඉඳ තියාන මේ ඉන්ඩිවිඩුවල් වින්නේකුත් තියෙනවා කිය. ඒකත් ගියා ටික කාලේ ඊට පස්සේ ඕක මේ ෂොපන්හව ෂොපන්හව කියන ඉස්ලාම ජර්මනියේ බුද්ධ ආගම දැන් අවුරුදු 210කට විතර ඉස්සලා. අරගෙන ගිය මිනිස්සයා ඕක ඇනලයිස් කරුවා ඊට පස්සේ. මිනිහා කිව්වා අයින්ස්ටයින් මේ ඇක්වයිනස් හරි විල් එකක් තියෙනවා. හැබැයි මනුස්සයයක බොහෝම ලස්සන කිව්වා is always evil කියලා. ඒ වගේම always evil කියලා. ඊට පස්සේ සම්පූර්ණ ශෝභනාව තමයි ඉස්සල්ලාම බුද්ධ ධර්ම අදහස බෙස්ට් එකට අරන් ගියේ. නමුත් ශෝභනාව කියලා කියන්නේ nihilistic නේ negative මිනිස්සෙක් කියලා ඒ කන්ඩම් කළා. හැබැයි ඒ අදහස කැඩුවේ නැහැ ඊට පස්සේ නීචේ නීචේ බොහෝම ලස්සනට ශෝකනාවති අදහස් බුද්ධ ධර්මයේ දැඩි මතයක ඉඳගෙන විස්තර කළ දුනා මේ ලස්සන වෙන්න සමාජශීලී වෙන්න බොරු කිව්වට සත්‍ය නම් උඹ හිතලා කෙරුවොත් ඒක උඹට අනිවාර්යයෙන්ම නරකට හිතනවා will there is a will but it is always evil will and it is evil ඉතින් ඊට පස්සේ බුද්ධ ආගම පිළිබඳව වෙස්ට් එක බලන්නේ තාර පාටට කළු පාටට මොකද මිනිස්සයා කියලා කියන්නේ Tamanට හානි කරගන්න Taman පිළිබඳව Taman චේතනාව පහල කරාන Tamanගේ ස්වච්ඡන්දය කියලා මේකට සිංහලෙන් කියන්නේ ස්වච්ඡන්දය පහල කරන එක හැම වෙලාවෙම නෙගටිව් කියලා. මෙන්න මේ පැත්තෙන් ඔය සන්දර්භය දිහා බලනකොට විපස්සනා වෙදී ඔය අදහසම බොහොම ඩීසන්ටි බොහොම ඩිප්ලොමැටිකලි බොහොම කන්ස්ට්‍රක්ටිව්ලි කියනවා සංස්කාර කියලා කියන්නේ විල් එකට සංසිය සම්බ සංකාර සමතයක් තමයි සරුවචනස අපිට උගන්වන්නේ උනාට කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දහවිසං අනේකිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා මම දැනේ ගාතාව අහලා තියෙනවා එනේ මම අනන්ත අප්‍රමාණ ಜಾති ඉන්නලා මේ නැවත නැවත ජාති දුක උපද්දීම පිළිබඳව සොයා විද්දා. අනේක ජාති සංසාරං අන්ධාවිසං අනිබ්බිසමම අදෝ බැලලා හමුුනේ නැහැ. ගහකාරංග වේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන මේ නැවත නැවත දුක දෙන ගෘහස්ත ග්‍රේගය කරන්න ඇරුවා. ගහකාරං දිට්ඨෝසි ඊට පස්සේ ප්‍රකාශ කරන මම දැක්ක මේවා. උණගේ යන්න කහසි ඌටයි හදන්න දෙන්න සබ්බාතේ පාසුකා භග්ගා ඒ සීල පරාල බින්න විසංකාරගතං චිත්තම් මගේ හිත සංස්කාරයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරා. මට මේ පැත්තේ කිසිම විල් එකක් නැහැ. මට කිසිම චේතනාවක් පහළ වෙන්නේ චේතනාව තමයි මම හඳුන්වන්න තියෙන يعني ඩෙන්ටි කාඩ් එකේ තියෙන නම්බර එක වගේ. අපි මේ අපි චේතනා ටික මගේ චේතනාව මෙයාගේ චේතනාවට වැඩි කියන තමයි අපි මේ දඟලන්නේ. ඒකට තමයි මෛත්‍රියක් ප්‍රයෝජන ගන්නවා, ඥානයක් ප්‍රයෝජන ගන්නවා, කෝක කෙරුවක්වත් මම පෙන්වන දන්නේ මගේ චේතනාව මෙයා අනිත් එක්කනා චේතනාවලිය හොඳයි කියලා. තියෙන්නේ රයිවල්රි නේද? නමුත් අපි කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ කරලත් නැහැ චේතනා නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් යාර කසක සූත්‍රයේදී සරුවල් මේ මහරයවිල කියන්නේ උඹ තුල මේ මගේ ඇහැ කියලා හෝ මේ මන් දුටුව දේ කියලා හෝ මේ මගේ දැකපු හිත කියලා හෝ මොන විදිහේ ආසාවක් කරන ඒ තාක්කල් මම උඹ ළඟ ඉන්නේ. මේක චේතනා කරන්නේ නැත්නම් මේක මගේ ඇහැ මට හොඳ වේවා නරක වේවා මොකක්වත් නැහැ. මේ මම දැකපු දෙයක සුබ වේවා අසුබ වේවා මොකක්වත් නැහැ. මේ දැකපු හිත ඒක හොඳ වේවා වේවා නොවේවා මොකක්වත් නැත්නම් මාරේ කොක්ක ගහගන්න බෑ. ඉතින් නිසා මේ ඉස්සල ඉස්සල භාවනා කරනකොට විශේෂයෙන්ම මෙතෙදි කියන්නේ සීලේදී අනිවාර්යයෙන්ම අපි පිළිපාරක වඩනවා. ඊගොල්ලක වඩනවා. ආත්මේ වඩනවා. මේ accepted fact. නමුත් ඉස්සර මේ open the over මේ table එකේ කියලා පෙන්නන්නේ නැහැ. නමුත් analyze කරුවොත් පේනවා. සමාධියේදී ආත්මේ වඩනවා, පිළිපවරක වඩනවා, මම ආයනේ වඩනවා. ඒ මට්ටමේ තමයි සර්වඥාති ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා දර්ශනේ පැවතුනේ. ඊට පස්සේ සර්වඥාති තේ සීලේ ඒ කාලයටම දැනගත්තා මේක මේ පොඩි හරද්දක් තියෙනවා. මොකද්ද මේකේ මම ආයනේ වැඩෙනවා, ආත්මේ වැඩෙනවා. තේජවදන චේතනාවක් අවශ්‍යයි. මේදී මම කරනවා කියලා චේතනා කරන්න, මේදී මම නොකරනවා කියලා චේතනා කරන්න ඕනේ. ඒක බාර ගන්න. ඊපස්සේ සමාධියට ගියාට පස්සේ නීවරණ යට කරනවා කියලා චේතනාවක් ගන්න ඕනේ. ධානාංග වඩනවා කියලා චේතනාවක් ගන්න ඕනේ. නිසා සමාධියේදීත් වැඩගන්න. සමාධියෙන් විපස්සනාවට යන තැන තමයි මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා තමන් වඩපු සීලයක්. තමන් වඩපු සමාධියක්. දෙකම කන පිට හදවන. තමන්ගේ සතියත් තමන්ගේ ප්‍රඥාවත් සේරම ටූල්ස් ටිකක් විතරයි උපකරණ ටිකක් විතරයි නමුත් ඒක නෙමෙයි මගේ ආත්මය මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා එතන තමයි අපිට තියෙන ඉතාම දුර්ලභ අමාරුම කැලේ මොකද අපි මෙතෙක්ල් සාදර වඩපු ඒ සීලය තමයි අපිට මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මය කියන්නේ වෙන්නේ හැබැයි එතකොට සීලයෙන් ගතියුතු වැඩේ වෙන සමාධිය අරගෙන ඉවරයි. ඊට පස්සේ ඒ ගත්ත සමාධියත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා චේතනා කරන්න වෙනවා. ඒක තමයි සමාධිය මතින් ඇති වෙන ප්‍රඥාව. ඉතින් මේකට සර්වඥාදී යොදන වචනේ සම්මේතාවය. සම්මේතාවය කියලා කියන්නේ මොකක් අවශ්‍යීලිය ආවත් ඒ මතින් රන් මේ රිදීමේ කියනවා වගේ ඒ මතින් මම එක්ක තියෙනවා. අපි ඉගෙන ගත්ත ගමන් විභාගේ පාස් වෙච්ච ගමන් ඒක අමාරුයි තමයි විභාග පහසෙත් එක මම හරි. මම මම මේ පෝෂණය ලැබෙනවා උතුණු පදේවා. ඒ වගේම වැරද්දක් කියලා ගුටියක් ආපු ගමන් මම්මා කාලකන්ණියෙක් කියලා වෙන මම ආයෙනේ කදේවා. මේ සෙල්ලම දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් ඒ ලැබපු හොඳක් හෝ නරකක් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා උගන්වන එක තමයි විපස්සනා කියන කෝයක මැද හරිය. ඒක තමයි අපිට අමාරු මොකද අපේ ජයග්‍රහණ සහ පරාජය ටික තමයි අපි ගන්නට මේ නිති බැනගෙන මම මේ කියාගෙන ඉන්නේ. මේ ජීවිතේ අපි ගත්ත යම් ජයග්‍රහණ සහ පරාජය ටික තමයි මතක මිතියේ තියෙන්නේ. මේ මිතියම අපිටයි නෑ කියලා කරුවත් නැති කියනවා. වාපි හිල්ලා අපි ගත්ත දේවල් නෙවෙයි මේ අනකොට එකතු වෙන කුණු කන්දල් ටික. දියසුලියක් කරකිනකොට මැද කුණු ටික එකතු කරනවා. මේ කුණාටුවක් කරකිනකොට මැදට කුණු එකතු වෙනවා. අන්න ඒ වගේ මේ වෝටෙක්ස් එක නිසා ඇතිවෙච්ච කේන්ද්‍රාපසාරී ශක්තියක් නිසා මේ මමෙක් කියලා ගන්න නැති වෙන්න සීලෙදි කරන්න බෑ සමාධියේදී කරන්න බෑ සීලෙන් සමාධියට ගන්නකොට සමාධියේ ප්‍රඥාවේදී ජයග්‍රහී හැඟීම තුල තමන් ලැබපු සේරම ගුණ ටික මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කියන එක ලස්සන පාඩයකින් සුත්ත නිපාතේ සඳහන් කරනවා රාජාව රත්තං විජිතම් පහය කියලා තමා දිනු රට හැරපියා යන රදි කුසේ. ඉන්න ෆයිට් එකක් දීලා කොහොමද කියලා අකට දිනනවා. ඉන්න දිනු රට හැරපිලා ගියොත් එයා තමයි ඒක තමයි අපිට කරන්නේ. ඒ නිසා අපි විල් එක කියන එක සීල අවස්ථාවේදී අවශ්‍යයි. සමාධිය වැඩිීමේදී අවශ්‍යයි. සමාජය ප්‍රශ්නේ ඉන්නේ සමාධිය වඩන වෙලාවක ආනාපානෙන් අපි ගුරුවරයෙක් එක්ක පිළිස ගන්නවා අපි ආනාපානෙ වඩන්නේ කියලා. වඩාගෙනකොට හිතවිලක් එනවා. දැන් මේ යෝගාවචර දන්නවා මගේ ඉතිරේ නළුව දෙන්නේ කරකපාර. මම ප්‍රධාන නළුවක් තියෙනවා අතිරේක නළුවෙක් නම අතිරේක නළුව මුල් තැනට. මේ ජවනික හැටියට ප්‍රධාන නළුවා ඉන්නේ පිටිපස්සේ. එතකොට මම කොළ යුත්තකමද මේකට යනවද මේකට යනවද මට කළ හැකිද? ප්‍රශ්නේ මත වෙන්නේ විල් එකෙන් මට පුළුවන්ද ඕනේ නම් ආනපාන කරන්න. මට පුළුවන්ද නැත්නම් මේ පවතින බාධාව ඉස්සර කරගෙන යන්න කියන එක විවෘතව තියාගන්න. නෑ. සමහර වෙලාවකට බිල් එකට මම කියනවා. සමහර ඇඩ්වර්ටයින් පවර් එකට මම කියනවා. සමහරට චේතනාවට චේතනා තමයි බිල් එක කියලා කියන්නේ. නැත්තම් මගේ මනාපයට මම බිල් මම කියනවා. ඇත්තට මමයේ කියලා ඒකාන්තයෙන් ඩිෆයින් කරන්න බැරිකම තමයි දරුවත් නැසි කියන්නේ. වෙන විදිහකට කියනවා ඉන්ජින් මේ ඒකේ who am I කියන එක බලන්න කියලා. කවදාකවත් අඳුරන්නේ නැහැ.

සමාන කරන්න පුළුවන් කියන්නේ මේක මේ සසංකාරික අසංකාරික කියලා යෝග අභිධර්මයේදී වෙනවන්නේ ෘෂිගන්මක් ඇතුව සහ ෘෂිගන්මක් නැතුව කියලා ඒක සිංහල ගන්න. ෘෂිගන්වීමක් ඇතුව කරන එක තමයි චේතනාපූර්වක. කිසිම ෘෂිගන්වීමකින් තොරව ඉබේ සිදුවෙන දේ අසංස්කාරිකයි. හිතලා කරන දේ චේතනා පූර්වකනේ සසංකාරය. කියන්නේ සංස්කාර සහ ওই පිල් එක අතර මැද සම්බන්ධතාවයට ඒක තමයි සාමාන්‍ය ෆෝමියුලා එක දෙන්නේ. මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අසන්නන්නේ හිතලා කරන දේ සහ මෙහෙම කියන්නේ අපිට හිතෙනවා අපි දැන් මේකට දැන් ජීවිතේට දානයක් දෙන්න. මේ දානයක් දෙනකොට කල්පනා කරලා මගේ තාත්තා වෙනුවෙන් පින් කිරීම පිණිස දානයක් දෙන්න. ඒකත් මම සැලසුම් කරන මේ දවස් වල දෙන එහෙම නැත්නම් නෙමෙයි. ඉස්සරහින් ආමුගෙන පින්නපාති වටනවා. ඩක් ගාලා හිටුණා දුන්නා. අපි කියන ඒ හාමුදුරුවෝ දැක්ක නිසා ඇති වුණාද ඒක අසංස්කාරකව අපේ තියෙන පුරුද්දට අනේ මේ බත්තන්ටත් දෙන්න තියෙනවා කියලා දුන්නා. ඒකෝට අපි අනිත් එක තමයි දෙමාපියෝ සැලසුම් කරලා ආවල් දවසට ආම්බට ආර්ධන කළා දානයක් දෙන්න. මේක සසංකාරකයි. අකාසංස්කාරකයි. කෝකෙද කුසල් වැඩි. මට තේරෙන්නේ ඔක්කොම කියන්නේ අසංකාරී සසංකාරී කියලා මට තේරෙන්නේ. ඒකලා ප්‍රාර්ථනා කරන්නේ කුසලයෙන්. අනිත් පැත්ත උත්තරයි. ඒකයි එතන තියෙන ඒකයි ඒකේ. මේක පැහැදිලිවම හරි ලස්සන සෙල්ලමක් ඔතන තියෙන්නේ. එන්න පැහැදිලිවම ඒ කියන්නේ අපි ධර්ම මම දැන් මම අපි ධර්ම අගය කරන මනුස්සෙක් නෙමෙයි මට පාර යනකොට හැප්පිලා දිනන උවා. ඒ නිසා මම දන්නවා අපි ධර්ම පැහැදිලිවම කියනවා ඉබේ කරන දේ තමයි නියම දේ. ඉබේ කෙරෙන්නේ නැහැ පුහුණු කෙරෙන්නේ නැත්නම් ඒක පුහුණු කිරීම ඒකට පූර්වගාමි වෙනවා නමුත් නියම වැඩේ නම් ඉබේ සිදුවෙන්නේ ඔය කර්මයක් සිද්ධ වෙනවා චේතනාම කර්මයක් වෙනවා කුසල් පැත්තෙන් ගත්තොත් efficiency එක ගත්තොත් එහෙම නැත්නම් appropriateness එක ගත්තොත් අසංස්කාරීක තමයි ජයගන්නේ නෑ මම හිතන්නේ අපේ ජීවිතේ සංස්කාරයක් හැම සිතිවිල්ලකම මම ඇඉන්නවා. එච්චරයි කැත දෙය. ඒක නිසා තමයි ඒක නිසා කියනවා ඒක නිසා කියනවා යම් කිසි කුසලයක් ඉබේ සිද්ධ වෙනවා නම් මම යාගේ ඉඳුල් ගෑමලක් නැතුව මම යාගේ මොකද්ද කියන්නේ මේ ඒක කියන්නේ ඉඳුල් කර්මයි කියලා කියනවා කන්ටමිනේට් වෙන්නේ නැතුව සීදි වෙන දේ ඒක තමයි පර්ෆෙක්ට්. එතකොට මම නැහැ. ඒ ආම්බුදනේ දැක්කා. ඒක පහට බත් එකක් තිබුණා දන්නේ නැහැ දුවගෙන ගියා හැන්දක් ගත්ත බෙදුව බෙදලා ආවට පස්සේ නේ හා. එදියා. ඒ කිසිම මෙෂර්මන්ට් එකක් මාන්නයක් තියෙනවා නම් මේ කුසලයේ උඩ සුදු ආම්බුදනේ උඩ දිනුනා. අර නිවාසේ ආම්බුදනේ දිනුනා. කතෝලික පාදකිනුත් දුන්නා කියන්නේ මාන්නේ නැහැ. ඒ වගේම අනේ මට මේක දීලා මට අතවල දීලා බේවනම් මන ලෝභෙකුත් නැහැ. දෘෂ්ටියකුත් නැහැ. මමය මගේ ආත්මය කියලා දෘෂ්ටියකුත් නැහැ. නිකම් පොඩි එකෙක් දැක්කා. දවෝට වඩාගෙන කිස් එකක් දෙන්න. කෙල්ල දැකලා කරන්නේ නැහැ. මම කියන්නේ පොඩි එකෙක් දැකලා ඒකේ දෝෂයක් නැහැ. ඒක නිසා මෙන්න මේ ඇතුලේ එළවීම තියෙන තාක්කල් බිල් එක තියෙන තාක්කල් තුච්චයි පහත් කැතයි බිල් එකක් තියෙනවා නම් ඊවල කියලා හිතාගත්තට කමක් නැහැ. මම කිව්වට නෙවෙයි ටෙස්ට් කරලා බලන්න අය ෂෝක නව කියවන්න. ඒක නිසා යේසුස් යේසුස් වහන්සේ කියලා තියෙනවා උඹ වමෙන් දෙන දේ දකුණට වෙන්න දෙන්න එපා කියලා. ඈහෙන ගැඹුරක් ඇතුව කියන්න ඕන නැත්නම් ඒ කතාව කියන්න බෑ. ඔය වමතින් දෙන දේ දකුණට වෙන්න දෙන්න එපා. සර්වඥාන්සේ කියනවා අනාගහිත චිත්තෝ දානන්දේ. අල්ලාගත්ත නැති හිතින් දන් දෙන්න. මේ හාමුදුරුවන්ව දෙන්න ඕන. ඒක යහමුදුරන්ට මම්ම දෙන්න ඕන. ඒ ඉතින් අර පුරුක කොක්ක වැඩිලා ඉවරයි. ඈ? ඒත් මාන්නේ වැඩෙන්නේ නැහැ කියලා කාටද කියන්න බෑ. මම දෙන්නේ සිල්වතුන්ට විතරයි කිව්වහම ඒකට මොකද වෙන්නේ? arrogance නේ. ඒක දුස්සීල හාමුදුරනේ දැක්කද? වැඩන්නේ නැහැ. දුස්සීලෙන්ට දාන දෙන මනස දෙක අපෝ හරක් වගේ මිනිසුන් කිසිම තේරුමක් නැහැ. ඉංග්‍රීසියෙන් කියනවා දැන අරමචදියා බලන්නේ දාන නෙවෙයි බලන්නේ. මම මේ කල්පන මේ කියන දේ පිනපවත් එක පටලවා ගන්න එපා. මම මේ කියන්නේ අපි විපස්සනා පැත්තෙන් බලනකොට බුද්ධ ආධුත්මනස් අපිට පෙන්නලා තියෙන වෙනස් දැනෙන කවුලක් තියෙනවා. ඒ දැනෙන කවුලේ නැත්තම් අපි හිතන්නේ චේතනාපූර්වක දේ හොඳයි, අචේතනික දේ දුර්වලයි කියලා. නමුත් මේකේ සම්පූර්ණ අනිත් පැත්ත තියෙන්නේ හිතන්නේ නැතුව නිකන් අසංස්කාරිකව සිදුවෙන දේ. හැබැයි ඒක ප්‍රශ්නයක් දෙයි. මොනම ක්‍රමයක්වත් නෑ අපේ හිතේ නොසන්ඩාල හිතේ නුපුනිතේ සංස්කාරක අසංස්කාරක බෙදන්න ක්‍රමයක් නැහැ. එහෙම ඉලක්ක ගන්න බෑ. අපි theory for the sake of theory ගන්නකොට නම් සසංකාරික කියලා කියන්නේ හිතවිලි සහිත, එළඹක් සහිත කුල කර්ම ඉදා කර්මපදේ තියෙන සංසාර බයෙන් බේරෙන මොකක්ද? අසංස්කාරයෝ කියලා මොනම රීසනින්වත් නැහැ. ඒක මේ Zen Buddhism වලින් කියන්නේ from jump into the water plop. That's all. ආයෙත් Thank you. လုံးနဲ့ဆက်ပြီးඔය නිසා කාල පිටු පුත්‍ර පුත්‍රයා කොහොම හරි බෞද්ධකමට ගන්න ඕන තමයි සාන. අනාථ කෙනෙක් හිතුවා කිව්වා මේ ඉන්න බණපදයක් අහගෙන වරේ. උඹට මම මේ අන්නසු 100ක් දෙනවා. නැත්නම් මම තුන් සැරයක් ගොඩට try කරනවා මට කොහොමද කළේ රේට් එක අල්ගනවා ඒක නමරවල බුදුජාන විශ්වසේ අධිෂ්ඨානය කරනවා මූගේ කලෙ මුنين නැමේවා වක් කරන වක් කරන දේවල් පිට යන්නේ මූ කට අරගෙන භාවනා කරන මොකක් හරි පදයක් කරන් ගිහලා අපච්චිගෙන් කියක් හරි ගන්නද මොකක්ද හරියන්නේ නමුත් ඒ භාවනේ ඉන්නකොට ඉන්නකොට මම වශයෙන් ගත්තේ නැති නිසා දෘෂ්ටි වශයෙන් ගත්තේ නැති නිසා මිනිහට සෝපාන වෙනවා. ඒක ගෙදර ගියාට පස්සේ <clears throat> තාත්තා කියනවා කැමතියක් ආපන් මෙන්න ඔබ ගන්න. මට බලනවා. මම මේ ධර්මයේ ප්‍රමාණ කරන්න පුළුවන් ශක්තියක් මට දැන්නේ මට සල්ලිය පයිදේ. ඒකත් අර ඉස්සලා මේ සල්ලි ගැනීමන තමයි පන්සල ගියේ. අර අන්තිමට සුව තමන්ටම කැමැත්තක් එනවා. තාත්තා සල්ලි දුන්නත් නැතත් දැන් කෙරෙන්ට ඕන දෙකේ කරයි එදාට ඇඩ්වර්ටයිස්මන්ට් ඕනේ නැහැ. එදාට කුළු ගැනීමක් ඕනේ නැහැ. එදාට කිවිටි පාරවල් ඕනේ නැහැ. එදාට අඳුර පෑමක් නැහැ. වැඩි යන. අන්න එදා තමයි විපස්සනා සිද්ධ වෙන්නේ. අපිත් මේ තතමන තාක්කල් කවදාක විපස්සනා නැහැ. ඊයේ ඔය යන්නේරියව දවසේ ඕනේ ගිනි අඟුරක් වෙච්චා කියලා අපේ ලොකු සාන් කියන්නේ. ඔන්න ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්චාම බොන්න කල් දාපන්. පිනක් නැහැ, පවත් නැහැ. for the sake of doing. පඬිස්සවාදීන කාර්යයෙන් දෙයක් නෑ නම කියන. උනා කියලා මොනවා හරි විශාල ස්ථාන ප්‍රශ්නයක් කරලා බැස්සේ පඬිස්සන්ගම අවධානය තියෙනවා. මොකද දෙයක් නෑ නම ඉන්නේ කියලා ජයයට කරගෙන කිසිම විදිහක් කරන්නේ. තුනම නෑ. තණ්හා මාන දිටි කියලා තුනක් වැඩ කරනවා. ඒ තුනේ මාන්නේ අපිට මෙහෙම කතා කරනකොට සෑහෙන දුරට අල්ලන්න පුළුවන්. දැන් මම බණක් කියන්නේ කියලා ඕගොල්ලන්ට ඇඩ්වයිස් කරන්න ගියොත් මාන්නෙම වැඩ කරනවා ඕගොල්ලෝ ගාතර කරන මාගාස් කරන ධර්ම සාකච්ඡාවකදී සම්බ්‍රක්මචාරින් වහන්සේලා අතර එකිනෙකාට වෙන්නේ ඔබ ඇඳලා ඉන්නේ දැන් දෙලින්ම කියන්නේ මේ ඔබ ඇඳලා ඉන්න බෑ මං දෙන්නේ බෑ බෑ ඒකට තරහ යනවා මට නිකන් අඳින්න දෙන්න බෑ කියන්නේ ඒක හරියටම අපිට කරලා දෙනවා සතියේ සතිය වශයෙන් ඔබ දැන් ඇඳලා ඔබ දැන් ඇඳලා උඹට කියන්නේ කියලා. උඹට ආසාවක් ඇති වෙලා. උඹ නැත්තම් මේ අයියා වෙලා. එහෙනම් බැලුවාගේ අර වෙන සම්බ්‍රක්මචාරින් වහන්සලා කරන මේ වැඩේ සතිය හොඳට පුරුදු කරාට පස්සේ හොඳ පිරිසුදු කණ්ණාඩියක මූණ බලනකොට මූණ පෙන්නවා වගේ එන්නද. හැබැයි යාළුවෙක් වෙනකොට අපිට යාළුවාගේ නුගුණ දකින්න පුළුවන්, චෝදනා කරන්න පුළුවන්. සතිය විසින් ඕක පෙන්ලා දෙන දවසේ මොනවත් කරගන්න දෙන්නේ නැහැ. ඇද්ද කරන කන්න නෑමක් තියෙනවා. මොන කරන්නේ? ඒකට ඒකට මාස්ටර් ඒ ප්‍රධාන නෝන ඒ නෝන මත මතක් කරේ ඒකයි වෙන්න පුළුවන් නෑ මහත්ය මාන්නයක් කැමති නෑ නමුත් මාන්නයක අකමැති වුණාට මාන්නේ නැති වෙන්නේ නෑ මහත්යක මනාපට නෙමෙයි මාන්නේ හිටලා තියෙන්නේ ඒක නිසා අපි කියනවා I would like to be I would like to remain anonymous කියලා. ඒකත් මාන්නයක්. එතකොට දැන් කියනවා මම කිසිම දෙවියන් වහන්සේ කෙනෙක් අදහන්න කියලා. ඒත් අද හිතක් නෙමෙයි. මම ඒතිස්ට්. ඒක දෙවියන් අදහනට වැඩිය මෝට පය දෙයියා. ඒක කතා කරන්න දෙයක් නෑ පෘථග්ජනයාගේ ඔය තුන බොහෝම ජයයට තියෙනවා ඒකේ කොහොමඩක්වත් අපි අපි සමාල්ලාට අපි ඇත්තටම කැමති නෑ දියාගන්න මොකද ඒ කියන්නේ genuinely කැමති නෑ නමුත් ඒ කැමති නැත්තත් මාන්නයක් තමයි ඒ කැමති නැත් පැහැදිලිවනේ කතෝලිකයෙකුට එන්නේ නෑ සද්ධාව තියෙනවා. සද්ධාව තිබුණාට ඒ සද්ධාව මාන්නයටපත් කරන්න තරම් ශක්තිමත් නැහැ. මම කටින් දෙනවා. අහවල් හාමුදුරන්ට දෙනවා. දැන් එදාට කටින් දී ගන්න බැරි වුණා. ලෙඩ වුණා. ඒ හාමුදුරුවෝ මලා. මොකද වෙන්නේ? සැලසුම් වැඩි කරපු තරමටම කරදර වෙනවනේ. මොකද මේ හම්බුපොම සිල්ලන්ටයි අපේ પરම්පරාවේ මොකක් හරි සම්බන්ධයක් නැහැ අපි කොහොම හරි ගහගන්න. කොහොම හරි කො ඩිසපොයින්ට්මන්ට් එකට ගියාට පස්සේ වැඩියෙන් සැලසුම් කරා වැඩියෙන් අපිට හાર્ට් ෆේල් එකක් ඒකෙන් පේන තියෙනවා අපි මේ කරන හැම දෙයකම කව කිසිම දෙයක් ඒකාන්ත සුද්ධ දෙයක් ලෝකේ නැහැ. ඒකාන්ත නරක දෙයක් නැහැ. මට නම් මම කියන උඟ දෙනෙක් මම වාද කරයි මේ ලෝකේ තියෙන සෑම දෙයකම 50 50 තියෙනවා. ඕනෙම දෙයක 50 50 තියෙනවා. බලන දෘෂ්ටි කෝණේ හැටියට 150යි අපිට හොඳට වෙන්නේ අනිත් 50යි කොපේන්නේ නැහැ. නැත්නම් අපේ වැත්තට වාසියට කීයක් හරි දාගෙන ගන්නවා මිලක නැත්නම් මේක එහෙම ගන්න දෙයක් නෙවෙයි. ඒ ඉතන දෘෂ්ටි වශයෙන් ගත්තාම අවිද්‍යාව මේ දික්ටි ඒ මේ යෝ මොනවද යෝග මොනවද යෝග සත් ඕග වශයෙන් ගන්නකොට තණ්හා මාන දික්ටි කියන තුන හතරකට කඩලා දෙන්න වෙලාවලුත් තියෙනවා. තණ්හා මාන දික්ටි අවිජ්ජාව වශයෙන්. ඒකෝට මේ දික්ටි අවිජ්ජා දෙක බොහොම නියුම් සහෝදරයෝ වගේ වෙන්නේ. දික්ටි අවිජ්ජාවේ බැලු බැලමක් නම් දෙකක් තමයි අවිද්‍යාව කියන්නේ මෝහය දෘෂ්ටි කියලා කියන්නේ ඒක අන්ත අන්ත දෙක ආශ්‍රය කෙරේ. නැත්නම් මන්ති ප්‍රතිපදා දන්නේ නැති කරා. නමුත් සමහර එක දෘෂ්ටි කෝණකෝ දෙක එකට දාන. ඒකේම නියෝජනය වෙනවා. Yeah. Dios y espero que mi rey con el Nadie dirá de la actividad de la ඒක කියන්නේ ගොඩක් සාර්ථකීමේදී කොටස් දෙකක් තියෙනවා. හා අපේ ඉන්නේ මුලින්ම මාතෘකාවක් අවබෝධ කරගන්න ඕනේ. ඒ කාර්යන පාඩමේ සාර්ථක මහපොතේ ජීවිත දෙවියන් ආවිදී ඡන්දය අධිෂ්ඨාන ශක්තිය කියලා කියනවා නම් එතෙන්දී ඩිටර්මිනේෂන් පවර් එක කියනවා නම් සමහරවිට චේතනාව කියන එකේ තමයි ගන්න වෙන්නේ දැන් ඡන්ද කියන වචනේ ගත්තාම කුසල ඡන්ද කාම ඡන්ද කියලා විශේෂණ පද දෙක දාපුවම සම්පූර්ණ පද දෙක දෙකක්. කුසල ඡන්ද කියන හොඳ දෙයක් කියන දානුන්ට හින්නේ. දයාමයිත්‍ය පිංස දයාව කර්මා දෙක කරන එක කුසල ඡන්ද කියලා. තමන්ගේ කාම ආශාවක නිවීම කාම ඡන්දය කියලා කියනවා. ඒ වගේම ඔය අදිෂ්ඨානයේ උනත් මේ වෙන මෙහෙම මේ සූත්‍රයක් කියනවා බික්කුණි වාද සූත්‍රය විකුණු පස් නෑ විකුණු වාද සූත්‍රය මොකක්ද කියලා. ඒ සූත්‍රයේදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව යටිහිතේ පිළිබඳ හිතක් ඇති වෙච්ච මේ භික්ෂුණියක් කියන්නේ. ඒ භික්ෂුණියට ආනන්ද හඳුරු නිතර ඇසුරු කරන්න අවශ්‍යයි. හැබැයි ආයේ තියෙන සීල නිසා මේක එලිබිර කරන්න බෑ. නමුත් හිත ඇතුලේ නිතරම මේක කලු කුමාර දෘෂ්ටි වැඩ. ඉතින් මේ භික්ෂුණිය එක වෙලාවකට මේක යොදා ගන්න බැරුව විසා ගන්න බැරිව අස්ථායිකාට කතා කරලා කියලා කියනවා. ඒක හොඳටම අමාරුයි. ආනන්දමය ආනන්ද හැමදාම මතක් කරන්න ආවලාට අමාරුයි පිළිච්චිය කියන්නේ. කියලා ඉත වහලන් දරවගෙන බුදියාගෙන ඉන්නේ. ආනන්ද හැමදාම පණිවිඩකාරයගෙන්ම රෝගේ අඳුරගන්න. අසවල් දෙයි තියෙන්නේ. එහෙමත් ළඟට යනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මට බොහොම අමාරුයි. ඒක නිසා මේ මට පිළිච්චියක් කියන්න ආරම්භ ඊට පස්සේ ආනන්ද වහන්සේ ඉතිරි කියනවා බණක් කියනවා. නැගිනිනේ සරුවචන් වහන්සේ මේ කය ඇතිවීමට හේතු හතරක් පනවනවා. ආහාර නිසා මේ කය ඇති වෙනවා. මෛතුන සේවන නිසා මේ කය ඇති වෙනවා. රාගය නිසා මේ කය ඇති වෙනවා. මාන්න්‍ය නිසා මේ කය ඇති වෙනවා. ආහාර, ආසාව, මෛතුන සේවන නිසා මාන්න්‍ය නැගින් අපේ සරුවත්නාතිකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි මේ මාන්නේ නිසාම මාන්‍ය දුරු කිරීමේ ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළා. මේ මාන්‍යම ප්‍රයෝජන ගන්න මාන්‍ය දුරු කරන්න. මේ ආසාව ප්‍රයෝජන ගන්න ආසාව දුරු කරන්න. මේ ආහාරයෙන් ප්‍රයෝජන ගන්න ආහාරය දුරු කරන්න පුළුවන්. හැබැයි මෛතුන සේවනයේ නිසා මෛතුන සේවනය දුරු කිරීමද කියොත් අමාරු වැටෙනවා කියලා කියලා තියෙනවා. වෙනකොට මේ පිච්චුලිය තේරුම් ගන්නවා රෝගෙත් අඳුනගත්ත බේසත් හම්බුනයි. ඒකට දන ගහලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මහතින් වැරද්දක් වුණා මගේ වැරද්දට සමාවෙන්න. ඒකට කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිනි මේ ශාසනයේ පණ කියන්නේ වැරද්ද දැනගෙන මත්ති සංවර වීමට. එච්චර මේ ශාසනයේ පණ පිළිටන්නේ නැහැ වැරදි නැහැ කියලා ශාසනයක් නැහැ. තමන්ගේ වැරද්ද දැනගෙන වැරද්දට සමාව ගැනීම තමයි ආයිති සංවර තමයි ලොකු දෙය කියලා අනුශාසනා කරලා ඒ සූත්‍රයේ තියෙන කොහොමද මාන්නේ නිසා මාන්නේ දුරු කරන්නේ ආසාව නිසා ආසාව දුරු කරන්නේ, ආහාර නිසා ආහාර දුරු කරන්නේ. ඒකේ මේ මහත්කම ප්‍රශ්නේ උනේ අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නත් අදිෂ්ඨාන ශක්තියෙන්ම මේ සංසාරයේ ඇවිදින මෙතෙක් වටේ නැත්නම් මේ වටේ ඒ සංසාර වටේ ඇවිදින අදිෂ්ඨානයක් තිබුණා අපිට. මම අපිට ඉන්නෝනේ මම දිනු වෙන්න ඕනේ මම දිවි රෝග යන්න ඕනේ අනම්මන කියලා අදිස්ථානය තමයි මේ ශේෂ පින් කරන්නේ. ඒ අදිස්ථානයම පාවිච්චි කරලා ඒ ආසාව පාවිච්චි කරන නිවන් යනවා. ඒක විස්තර කරන්නේ මෙහෙමයි මේ ලෝකේ ඉන්නා තාක් හැම කෙනෙක්ම තමන්ගේ අභිවෘද්ධියට කැමති සැප හොයනවා. ඒක සඳහා අපි අදිස්ථානය දැන් මේක මේ චිවුණු කරගෙන තියෙනවා. සැප සිවීම සඳහා සුබ සාධනය සඳහා අපි මේක අනිත් කෙනෙකුගේ වෙනස් වෙච්ච වෙනම අදිස්ථානයක්ම ළඟ තියෙනවා. ඒක හොඳ තමයි වැඩේට ඉල්ලගලා තියෙන්නේ. නමුත් ඒ කෙනෙකුට ආරම්භු වුණොත් මේ අදිස්ථාන ශක්තිය නිසා සංසාරයට හැම කෙනාම වැටෙනවා 99.9999999ම සංසාරයටම තමයි. උත් කදා කලාතුරකින් සරුවත් වෙනා කෙනමක් ඔබේ පහළ වෙනවා. උන්වහන්සේ දෙනවා විකල්පයක් මේ සංසාරේ ඉඳලා වෙන්න පුළුවන්. ඒ නිසා ඒකේන අදිස්ථානයක් ඇති කරගන්නවා අන්නේම ගැළවීම පිණිස මගේ අදිස්ථානය වේවා. එතකොටත් ඒකට කාමුක ලෞකිකම අදිස්ථානයක් තමයි. මුත් යස්ථානේ වැඩ කරන වැඩ කරන වැඩ කරන වැඩ කරන ඉලකේ මුදුන් පැත්තටපත් වෙනකොට අදිස්ථානයක් ගෙවිලා යනවා. සංසාරයක් ගෙවිලා ගිහලා නිවන් දකින්න. ඒක නිසා තණ්හා නිසාය තණ්හාය ප්‍රජහති. තෘෂ්ණාව නිසාන තෘෂ්ණාව අයින් කරන්න. මාන්නේ නිසාම මාන්නේ අයින් කරන්න පුළුවන්. ආහාර නිසාම ආහාරය අයින් කරන්න පුළුවන්. ඒක නිසා අපිට කියන්න බෑ ආහාරය කියලා කියන්නේ 100%ක්ම වැරදි දෙයක්. මාන්නේ කියලා කියන්නේ 100%ක්ම වැරදි දෙයක්. ආසාව කියලා කියන්නේ 100%ක්ම වැරදි දෙයක් කියලා හරි ක්‍රමයට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ ආසාවම ඒ මාන්නේම ඒ ආහාරම පාවිච්චි කරලා කුණ්‍ය ගලවල දාන්න පුළුවන්. ඒකද කියන්නේ අපේ කකුලේ ලක් වෙනච්චාම කයින් කරන්නත් කට්ටක්මයි ඕනේ. කට්ටක් ඇදිච්චාම ඒකට අයින් කරාට කට්ටක්ම ඉවරයි. ඒ නිසා මේ කියන ලෝකේ කියන උපක්‍රම වලින්මයි සරුවචනහන්සේ ආයුධමල්ල හදාගත්තේ. දැන් තියෙන ආයුධ ටිකක් නමුත් ඒකේ ප්‍රයෝජනෙ වෙනස් කරලා පෙන්නනවා. මේකේ වෙනස් විකල්පයක් ගන්න පුළුවන් කියලා ඒ නිසා ස්ථානෝචිත ප්‍රඥාව නැත්නම් අවස්ථානුකූල දේවල් පාවිච්චි කිරීමේ වෙනස මිසක් ආ. බුදුරජාණන් තාලුත්යක් අපිට අඳුරලා දෙන්නේ නැහැ. අපි ළඟ තියෙන දේවල්ම පෙන්නනවා.

ඇතුලේ මේ මේ. කුඹිලි කියන්නේ පිටින් තියෙන මේක දැක්ක ඇතුලේ තියෙන බිලිය දැක්කේ නැහැ. එහෙනම් අපි ටංගල ගහන මුළු එකටම ගහනවා. ඇතුලේ බිලිය තියෙන බව දන්නේ. මේක මස්සද්දගේ උගුලක්. ඒකට අනේ සතාට අම්මා අප්පාව දීපු නැද්දාට හොඳ රසවත් දෙයක් තියෙනවා. ඉදී පිටින් ගාපුවා ටංගල ගැස්සුවට පස්සේ තේරෙන්නේ කොක් එකේ. ඉතින් ඒක නිසා අපිට බුදුරජාණන් කියන්නේ කහන්නේ ඉස්සෙල්ලා මේ වගේ දෙයක් මෙතෙන්ට එන්නේ කාගෙද යමක් වෙන්නද කියලා වගේ හැම දෙයක් පිළිබඳවම මේ පූර්ව නිගම වලින් තොරව අලුතෙන් බලන්න එහෙම බැලුවයි කියලා උපේක්ෂා කරුවයි කියලා කාලේනාස්ති වීමක් වෙන්නේ නැහැ. මේ පූදීකින් බේරෙනවා. එහෙනම් ඇත්තටම දරුවට අපිට අලුත් දෙයක් දෙන්නෙත් නැහැ. අපි මොනවාක් ගන්නෙත් නැහැ. ඉනාසේ කියලා පර්ස්පෙක්ටිව් වෙනස් කරලා බින්න මේක වෙනත් කාඩ් කුට්ටම අරගෙන අනල විනාතක් දෙනවා. වෙන ක්‍රමයකට දෙනවා. ඉතින් ඒක ඒක දකින්න හරිම රැඩිකල්. එයාගම හරිම මේ විප්ලවකාරී සෙල්ලක්කාර දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඉතින් සම්ප්‍රදාන කෝටෝ ගිහිල්ලා කොහොමද කරන්නේ? මේ අනිවාර්යයෙන් මේ ලීඩියර් එකට එක තියන්නේ ෂුවර් එකටම සංකාරයට. හොඳින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ සංසාරයකට තමයි මේකේ ඉවට්ට ගාමී කොටස. එහාට යන කොටස ඒක electricමයි radicalමයි uh, accidentalමයි impromptuමයි improvisation එකක්මයි කද්දාකවත් හල්ුම් කරලා ගන්න බෑ මේක නිවන වෙන්නන්නේ අනාලම්බිකයි නිවන විතරක් කිසිම දෙයක එළිලා නැහැ කිසි මේ දේ දුන්නොත් නිවන දෙන්න ඕනේ කියලා කිසිම කන්ඩිෂන් එකක් නැහැ ඔක්කොම සම්පූර්ණ නිවන නොලබෙන්න ඉඩ තියෙනවා ඒකට නිවනට කියන සම්පූර්ණ අයිතිවාසිකම ඒ සුසුකම් නැතිනම් නිවන આવොත් අපිට සුසුකම් බල බල ඉන්නේ නැහැ එච්චරයි තියෙන්නේ. ඒ ඔය සූත්‍ර පිටකේ කියවනකොට සූත්‍ර පිටකවල කියලා තියෙන පටාචාරාවට මේ මේ රාජ්‍ය සුනීතලා දෙන්න නිකන් මෙහෙම හම්බෙලා අපිටත් උම යනකොට පය වැඩිලා සග්ගාල නිවන් දකින්න ඉඩ තියෙනවා කියලා හිතේ. ඉතින් ඉස්සර කියන්නේ දැන් ওই සාමාන්‍ය කියන්නේ ගායේ දානයක් දුන්නා පින්වත් මේ පින්නවා කියන්නේ මේකට ලද කුසල කර්මය මේ මේ දෙලම මතු පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්ම මණ්ඩපයේ සියලු දෙනාම එකතු බණ ඇසීමෙන් දේශනා කරන ලද්දම තත් ධර්ම අවසානයේ සියලු දෙනාට එකසේ නිවන් දකින්න ලැබේවා කියලාම සාදු. එන බණ අහගෙන ඉන්නකොට ඉබේම ඉතුරු ටික කෙරලා ඉන්නේ. Thank you. ඒකට අභියෝගයක් කරනවා ඒකට මෙහෙම විකල්පයක් දෙනවා මිලින්ද පඤ්ඤායකේදී ඒ මිලින්ද රජුගේ නාගසේන බුද්ධානි දුස්සයි දෙන්න දෙන්නම ලෝකේ ඉන්න ප්‍රධානම වාද විවාදකාරයෝ මේකෙන් නම් argument for the sake of argument කියලා කියන්නේ argument එක පොද පොද පොද argument for the sake of argument. ඉතින් මිලින්දජුර හිතන්නේ මම තමයි ඒකට ඉන්න ලෝකෙ ලොක්කයි. ඊපස්සේ ආරම්භ කරනවා මේ පොද ඉන්න හමුස් කෙනෙක් ලොක්කෙක් කියලා. පස්සේ ගිහින් යන්නේ ඊපස්සේ අහලා අහලා අහලා අහලා කිලෝරක් නැති ප්‍රශ්න අහලා අහනවා මේ ඔබ වහන්සේට කොහොමද මේ මේක ආවේ කියලා. ඊට පස්සේ කියනවා මේ මම මේ පැවිදිලා පැවිදුනාට පස්සේ මේ මම කෙරුවේ මාත්. ඒ වගේ නේද විතරයි ඒක ඔක්කොම තියෙන්නේ. ඒක තුළ මේ ඔක්කොම තියෙනවා කියන වගේ එහෙමනම් කියෙන්නේ නැහැ. නමුත් ඒ වගේ අදහසක් එන්නේ. ඒතර බාහිර කොයි වයසේද පැවිදි වෙන්නේ? අක්කෝ මම අවුරුදු 17ද 13ද වගේ අම්මලා තාත්තලා ගිහලා වන්සල් වාරද. ඒක තමයි මේ යනකොට උභාන්තර මෙන්න සතිය ගැන හෝ නිවන ගැන හෝ ලේස මාත්‍රයකවත් හැඟීමක් තිබුණා කියලා නෑ. මම අම්මලා තාත්තලා ගිහලා බාහිර දුන්නාට පස්සේ කීවල ඔබ වහන්සේ මේ සතිය වඩන්න ඕ නිවන් දකින්න මොනවද කියලා මම මොනවක් කළේ. ඒ හාමුදුර මට අතු ගාපන් කිව්ව මම අතු ගන්න. සාමනීර බණ දහන් කිව්වන් කිව්ව බණ දහන් කිව්වා. සාමනීර වෙන් කිව්ව සාමනීර. ඔබ සම්පදා වෙන් කිව්ව ඔබ සම්පදා වුණා. ඒක ඔබ වහන්සේට කවදද මේ යන ගමනේදී මේ එල්ලේ පේන්න පටන් ගත්තේ. මම බලාපොරොත්තු වෙන්නේ මට හරියට කියන්න බෑ නම හුඟක් පැවිද්ද ඇඩ්වාන්ස් වුණාට පස්සේ මම මේ පැවිද්ද කියන නිවන් දකින්නේ නිවන කියලා කියන්නේ මේ කරන දෙයක් නෙමෙයි කියන මට හැඟීම ආව ගොඩාක් පස්සේ. ඒක නිසා ඒකේ ආගියුමන්ට් එක ඩෙවලොප් කරනවා. පටන් ගන්නෙදී පරමාර්ථ 100% සුද්ධ වෙලා තියෙන්න ඕනේ. ගිහිල් වල නියම කල්යාණ මිත්‍ය ගත වැඩනකොට පරමාර්ථේ පරිණාමයටපත් වෙනවා. ඒක තීඩ තියන්නේ. එතකොට හොඳ කම්බිනේෂන් එකක් එන්න. ඒ නිසා පටන් ගන්නකොටම අනිවාර්යයෙන්ම අපි කිසිම කෙනෙක් මේ තරම් එල්ලයක් මේ තරම් එකලසක් දැනගෙන ගිය ගමනක් නෙමෙයි. නිසා අපිට කියන්නේ නෑ එහෙම පිරිසුදු අදහස් නැති කට්ටිය අපි ආශ්‍රය කරන්නේ හින්දු ගමයිලා කියලා. එහෙම කියන්නේ. ඒකට දැන් කොයි වෙලාවෙ කොතනදී පරමාර්ථي පරිණාමයටපත් වෙන්නේ නැහැ. දෘෂ්ටි වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය කියලා අපි කවුරු හරි වෙන් කරනවා කියලා කියන්නේ මා අපිට තරම් නැති දෙයක්. ඒක ඕනෑම දෘෂ්ටි වෙනස් වෙනවා. ඉතින් අපිට කරන්න දෙන්නේ ආවේ මොකටද? දානයක් දෙන්න ආයෙත් දාන දීපක්. අම්මා සිල්ලා කියන ආයෙත් සිල්ලා කපක්. මම භාවනා කරන්නේ භාවනා කරපන් මොන්නම හේතුවක් නිසාවත් දාන දෙන්න මම උඩ සිල් දකපන් කියලා කියවනම් මම කියනවා ඒක අනවශ්‍ය බලපෑමක් කියලා සල්පල දිගට කරන අපිටයි කියන්නේ එහෙම කතා කරන අපි දන්නේ යාගේ account එක දන්නේ නැහැ බැලන්ස් එක මොකක්ද කීයක් අතේ තියාගෙන ඉන්නේ කියලා නිසා අපිට බුද්ධ ධර්මයක් හොඳ වැඩ කරපන් නරක වැඩ ඉති අර ජෙනරලි කියයි. නමුත් අපිට යාට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියන්න ගන්න. ඩයග්නොසිස් කරන්න අපිට ශක්තියක් නැති අපිට තියෙන්නේ ඒ නිසා සෙන් බුද්ධාගමේ උදාහරණයක් දෙකම මිනිස්සෙක් පාරායිනේ ඉඳගෙන අන්දේ මේ හොඳටම කුෂ්ඨයක් ඇවිලා තද වේදනාවක් කියන්නේ. ඒ මනුස්සයා ඉන්නේ ඉන්න පාරට සෙන් මාස්ටර් කෙනෙක් වගේ නමට ගඟ තියෙන තැන පෙන්නන්නේ. සෙන් මාස්ටර් ගඟ පෙන්වලා ඉන්න පැල්ලම යනවා. ගඟ පැල්ලම යනවා. එච්චරයි. ඒ සෙන්මාසික කවුරුර ඇහුවොත් ඇයි ඔය යම අපරාධයක් දැන් කෙරුවේ අරමනසයා මේක. අඟට යාගන්න ඇත්ත එක පේන්නේ නැති විදිය ලහුණාදි කිරිය. මොකද අරමනසයට පාර වෙන්නේ. මොකද කරන්නේ මගේ නිල්ලේ පාර වෙන්නේ අඟට මම පාර වෙන්නේ නිසා මේ ඉන්දනේ කනාවේ එළිවල සාධාරණ සැලකිල්ලක් කරනවා. ඉතින් අයින් හොඳටම අහන්න ඕනේ. ඇත්තටම මේ කඟට යන්න දෝන. ඔව්. දෙවිදෙනෙක්ට තුන් ඊට පස්සේ ඔක්කොම අර විදි. මියපැන්න බබටස්. එහෙම නැත්නම් ඔය පටාචාරාව පිටරෙන් දැවිදින හැඳුන් නැතුව නඟර ගන්න. මිනිස්සෙක් කියනවා මේ මන්නේ අන්නේ මේ අන්න හොඳ වෙදෙක් කියන දේතවනකන්. ගියාන වැඩේ කරගන්න පුළුවන්. පටාචාරාව යන්නේ බුදුහාමුදුරුවගාවට අර පාරේට මිනිස්සෙක් කරපු විසළුවකට. ඒ මිනිස්සයා දන්නේ මේ හිලුවනේ කියන්නේ එතන කියලා හොවන්නේ පස්සේ දිනේ පිළිබඳ අග්‍රශ්‍රාවිකාවේ කියලා. විමර්ශනයක් නැහැ. විමර්ශය යොමු කරා හරියටම දේවල් කොයින් වුණා වැඩුණා. ඉතින් අපිට කියන්න පුළුවන් ද අර ගඟට තල්ලු කරන්න පාර දෙන්න නේද පෞද්ගලික වෙනවා. මේ පාර පෙන්න මනසට බින්සිද්ධ වෙනවා කියලා දෙකම නිකන් කොයින්සිඩන්ස් ඒ පඩාචාරාව කියනත් මැරෙන්න ඉඩ තිබුණා. අර මනුස්සයා ගඟට බැලලා නිවන් දකින්නත් ඉඩ තිබුණා. අපිට ඒක අපි දැන් වෙලා තියෙන්නේ මේ සදාචාරය මගේ මගේ දරුවෝ මට වැඩි හොඳ වෙන්නේ ඕන. අපේ ගමේ පන්තිලේ අඳුර දින්වන්ත වෙන්න ඕන කියලා මේ අපි බැරි කොන්තරත්යක් නේ කරේ දාගෙන මේ නටන බුදුහාමුදුරුවත් හිතුවේ නෑ නේ ඔබ. බුදුහාමුදුරුවත් ඒක හිතලා නෑ. කරන්න බැරි වැඩක් මේ අපි කරන්න හදන්නේ. ඒ වෙනුවට කරන්න දෙන්නේ mind your own business. උඹට කරන්න යමක් තියෙනවා නම් ඒ දේ කරගන්න. එන්නත මේ තමන්ගේ හැමෙන් පිට තව කෙනෙක් පිළිබඳ ප්‍රොජෙක්ෂන් ගන්න නම් එකම එකයි තියෙන එකයි තියෙන්නේ අනුකම්පාව විතරයි. නැත්නම් කරුණාව. කරුණාවෙන් අපිට යමක් කරන්න පුළුවන් එහාට ගිය ගමන් ආපිට අපි අද වෙලා තියෙන්නේ අපේ ගෙදර මරදාතේ ලෝකෙට පරකාසෙ. ලෝකෙට බුද්ධ ආගමක් ගෙනියන්න හදාගෙන මල්ලා අවුලකපත් වෙලා තියෙන්නේ අපිට බේරෙන්න බැරි තැනකටපත් වෙලා. ප්‍රධාන වශයෙන් වෙන්නේ මොකද්ද? අර සම්මන්න තියෙන විවේකේ නැති වෙන එක විතරයි. ඒකට ලස්සන වචනයක් පාවිච්චි කරනවා මේ මට ඒක ඉංග්‍රීසි කාරක ගන්න හොඳ වචනයක් නමුත් හොඳට පාවිච්චි කරනවා මේ බුලටන් රස වෙස්ටඩ් ඉන්ටරෙස්ට් ඒක තමයි වර්ස්ම තින් එක කියලා කියන මනුස්සයා විසින් මනුස්සයර කරගන්න පුළුවන් එකම දේ කැත්තම රතිය තමයි කියනවා කිසිම වෙලාවක පිළිසෙනෙක් ගාව නැහැ කියලා වෙස්ටඩ් ඉන්ටරෙස්ට් අපිට මං හිතන්නේ සිංහලට දාන්න තියෙන්නේ අනුමිලියන් කුඩු කඳු කියලා නේ ඒක තමයි අපේ දවසේ 199ක් ගත වෙන්නේ ඔකට. තමන් ගැන තියෙන තියෙන අර තමත් එක්ක තියෙන ද්වේෂය නිසා දෝ අනිත් පැත්ත නම් කම්පා කරගෙන මේක වහගෙන පැත්තකට දාගෙන මම හරිසෝ හරිද කරනවා මේ කරනවා කියලා මේ පැත්ත කුන්නේ. විපස්සනාට ගියarpස්සේ පේන්න පටන් ගන්නවා මේ අපි බාහිරාවර්ති වෙන්නම තමන් එක තියෙන ධෛර්යය. තමන් තියෙන ද්වේෂය නැත්තම් ද්වේෂ අනුසය අපිට පේන්නේ නැතුව වැඩ කරන්නේ ඒ නිසා අපි මොනවා හරි වී keep ourselves occupied. මොනවා හරි දෙයක මේ ව්‍යාවෘත කරගෙන තියන්නේ. ඒ තාකල් වර්තමානයේ වහන. මම දැන් මෙතන කියන එක වහන. මොකද ඒ තරම් ඒක හරි බෝරි. මම දැන් මෙතන කියන එක හරිම බෝරි. හරිම මොනොටොනස්. හරිම ෆියර්ෆුල්. අනුදේ බේස්නස් එක. ඉතින් අපි අනිත් පැත්තට යනවා. මේ මේක මේක ගේම් එකක් බව දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. අපි මේ කරන්නේ ගේම් එකක්. ඒ කියන්නේ වංචාවක්. මොකක්ද කියන්නේ වංචාවක් නෙමෙයි. self cheating එකක් කරන්නේ. අපි මේ කරන්න හදන්නේ Taman රවටා ගැනීමක් මේ කරන්න හදන කියන එක අපි විපස්සනා කට්ටිය එකිනෙකාට ගිවිස ගන්න ඕනේ. මම මම මොනවා හරි එහෙම දෙයක් කරනවා අනේ මට කර්මා කරලා පෙන්නලා දීපන්. මමත් උඩ පෙන්නලා දෙන්නම් ඒක මේ වැරද්දක් පෙන්නන එක නෙවෙයි. අපි කොතනදී අපේ මායිම පන්නන්නේ අපිට නෑ ඒක දැනට තියෙනවා ඒක දක්නා සුළුයි. ඒක ලොකු සාහිත්‍යක වචනෙන් කියත හැකි ඒකට ලෑස්ති වෙලා වැඩ කරන්න. වහන්න නෙමෙයි. ඒක එළියට එනකොටම දැක. හැබැයි එනකොට ඇඟ කිලිපොළ. හරි අමාරු වුණ දෙන්න අමාරුයි. මොකද අපි මේ දෙකල් එක වහගෙන මේ මේ කැමොෆ්ලාජ් එක දාගන්නේ ගියේ අපි අපි ළඟ තියෙනවා ලක්ෂිකුත් එකක් විශ්මුණු. ඩග්ගන මාරුව. ඒකනේ පුරුදු කරලා තියෙන්නේ. දැන් අපි ළඟට එන මනුස්සයා ණයක් ගන්න එනවනම් ඒක තමයි. පෙනුමක් කියන අරගෙන එනවනම් කට දෙකනේ කන ගාව නායලා දැස්. ගෙදර ගෑණිය එනවනම් එක මොනක්. වෙන ගෑණියක් එනවනම් තව මොනක්. ඒක මාරු වෙන්නේ මෙහෙම කරනකොට යන්නේ. ඉතින් මේක සදාචාරයට විරුද්ධ නැහැ. ඒක මොකද නැත්නම් Tamanට පිස්සු වැඩේ. විපස්සනා පැත්තෙන් බැලුවොත් ඒක චීටි. නමුත් ඒක බහුල භාවිතාවේ තියෙන දෙයක් අද. ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල hina වෙලා ඉන්න කෙල්ල දිහා බලනවා. සල්ලි වලට නෙවෙයි hina වෙන්නේ වෙන මොකද? කවදාකවත් ඔය ප්‍රොඩක්ට් එක දැකලවත් නැහැ. ඉතින් අපිත් කරන්නේ ඒකනේ. අපි මේ නිවන ප්‍රෙස්ක්‍රයිබ් කරාට කවදාකවත් නිවන කවදාකවත් දැකලා නැහැ. අපි වුණාට අම්මේ අය දාති වෙනුවෙන් ආගම වෙනුවෙන් මැරෙන්න ලෑස්ති. දැකම අපි මරණානුස්සතිය ගැන මරණය ගැන අයියෙන් ගදන කවුද මරණ දඟපු එක. අනුන්ගේ දේවල් දැකලා තියෙනවා. නමුත් මේක හරියට දකින්න තමන් මැරෙන්න බෑ. නමුත් ඒකට බයක් අපි ළඟ තියෙනවා. මොකටද බයද? ඉතින් අන්නේ වගේ මේ මේ දේවල් පිළිබඳව අපිට දැනට දීවිලා තියෙන දේවල් ප්‍රකාශිත දේවල් අපි සාකච්ඡා කරලා අපි අතර ද්වේෂමක් ඇති කර ගන්නවා අපි true to type වෙනවා. කියන්නේ exaggeration හොයන්නේ නැහැ. luxuries හොයන්නේ නැහැ. luxury කියනවා luxuries. එච්චරයි. ආ මේ විදිහට හැසිරෙන්න පටන් ගත්තාම එතන ඒකනේ සමාජයකට යෑමෙන් පවා ටෙන්ෂන් එක බයි. මේ group එකට මම දැන් යන්නේ කියලා යනකොටම දන්නවා මේගොල්ලොත් එක්ක මට මවා ගන්න දෙයක් නැහැ. ඒකට අපි වැටෙන්නේ ගිහිලා අර පුංචි කාලේ. අපි පුංචි කාලේ අපි කිසිම මවාපෑමක් කරලා නැහැ. අපිට ඕනකමක් තිබුණා හෙළුවස ගන්න. හෙළුව දිහා කියලා අපිට කිසි ලැජ්ජාවක් නැහැ ඒක. අසුචිත ගාවයි කියලා කිසි ගාණක් නැහැ. ඒක අම්මලා දැක්කත් නෙවෙයි. හුරුතලයක් විතරයි. ඒක ඒක දෙයක් නැහැ. අපි මෝත්‍ර ටිකක් අත ගාවයි කියන්නේ මම ඕක කරපයි දුර කාලේ හිටෙන්න පුළුවන් නේ බුදුහාරි කරපන් කියලා නිකන්. දැන් කිව්වොත් මොකද වෙන්නේ? ඒ නිසා අධිකත් මේ විපස්සනා සමාධික තියෙන ලොකු සාහිත්‍ය කාලේ කිව්වේ මට මේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න තිබ්බත් ඇති කියලා. වැඩ කරන පිරිසක් කියලා කියන්නේ මේ මව අපාන්න නැතුව. අපි මව අපාන්න තියෙන බව අපි පිළිගන්න. ඒ කියන්නේ මව මව අපාන්න සිද්ධ වෙනවා. ඒක මොකද කරන්නේ? ඔත ඒකනේ ඒකම ලෑස්ති වෙලා ගිහිල්ලා. ඒක වෙනකොට ඉතින් දැනගන්නවා දැන් ඉතින් ඇදලා. දැන් ඉන්නේ ඇදලා. ඉන්නේ ඒකට එන්න පටන් අරගත්ත පස්සේ තේරුම් පටන් ගන්න ඔය කියන තරම් නිවන තද ගැඹුරක් නැහැ. අපි ඒක සංකීර්ණ කරලා හිතාගත්තට මේකේ තියෙන්නේ unwinding unlearning process එකක්. deconditioning process එකක්. unaffirming process එකක් දෙන්නේ අපි උගා කැසියම් කරලා දෙනවා නිවන උගා ගැඹුරු. උගාක් අපි ඉගෙනගෙන තිබුණා නම් unlearning process එක අමාරුයි. ඒක පමණ දැනගෙන කරනවා නම් එච්චර දුර දිගට නෑ. අඩු ගන්න මම කියන්නේ නිවන කියන ටේස්ට් එක මෙන්න මේ ගතියක් තියෙන්නේ කියලා නිකන් තේරෙන්න පටන් අර ගන්නවා. ඒක මැරෙන්නේ එහාට යන එකක් නෙවෙයි. මරණය මෙපිට තියෙන එකක්. මේ මොහොතේම තියෙන එකක් කියලා.